පැහැදිලි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මට මේ අර ඔබ වහන්සේ කිව්වා මේ කාය විවේකයෙන් චිත්ත විවේකයට එතනින් උපදි විවේකයට කියලා. ඔව්. එතනදී දැන් ওই කාය විවේකය කියලා අපි දැන් අපි හිතමු ගෙදර ඉන්නකොට ඔන්න පුටුවක වාඩිලා ඉඳී අර ඔබ වහන්සේ කිව්වා වගේ ඇඳකට ගිහිල්ලා මේ පැත්ත මේ පැත්ත ඉඳී. එතකොට ඒක තීන මිද්දේට නොයා සිටින්න නම් එහෙමනම් මේ වැනි අවස්ථාවල එක්ක සමත විපස්සනා භාවනාවක්ද කළ වැඩි සතිය සතිය සති සම්පජාඤ්ඤය. ඒ කියන්නේ සිහිය පිහිටවා ගැනීම. එතකොට ඊට පස්සේ අපිට දැන් සිහිය කියන්නේ මොකක්ද කියලා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරන්න වෙනවා. දැන් අපිට පුරුදු වෙලා තියෙන්නේ යම්කිසි කමඨහන් අරමුණක් අරගෙන ඒකේ සිහිය පිහිටවා ගන්න එක කියලා විතරනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර ඉරියව්වේම සතර ඉරියව්වේම සිහිය පවත්වන්න අපි පුහුණු වෙන්න ඕනේ. එතකොට වාඩි වෙලා ඉන්නවා නම් ඒ වාඩි වෙලා ඉන්න ස්වභාවය සහ ඒ මොහොතේ අපේ සිත වැඩ කරන ආකාරය. එතකොට ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරනවා ආස්වාස ප්‍රස්වාසය සහ සිත වැඩ කරන ආකාරය. ඒ මොකුත් නැත්තම් යම් යම් ආකාරයෙන් කය පවතිනවාද යම් යම් ආකාරයෙන් ඉන්ද්‍රයන්ට අරමුණු ගෝචර වෙනවාද ඒ ඒ අරමුණු සහ ඒවට මනස ප්‍රතිචාර දක්වන ආකාරය. ඒතර සමත විපස්සනා කියලා අපිට වෙනම කමටහනක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අර ඉන්න මොහොතේ ඒ තියෙන හැම එකක්ම අපිට සතිපට්ඨාන භාවනාවට කමටහන් වෙනවා ඒ වෙන්නේ කොහොමද කියන එක කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන මේ කරුණු හතර විග්‍රහ කරලා සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එතකොට ඒව නැවත නැවත කියවන කියවීම සහ අපි අර භාවනාව යනු ආකෘතියක් නොවේ. භාවනාව යනු එක ඉරියව්වකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි හැම ඉරියව්වකම හැම මොහොතකම සිහිය ප්‍රඥාව වීරිය පවත්වනවා නම් ඒ හැමතැනකම භාවනාවයි සිද්ධ වෙන්නේ කියන මෙන්න මේ අවබෝධය ඇති කරගෙන ඊට යෝග්‍ය පුහුණුවක් ඇති කරගන්නකොට තමයි අර විදිහට ඇඳක පුටුවක හාන්සියලා හිටියා වුණත් යෝනිසෝ මනසිකාරයෙන් තොර නොවි පවතින්න පුළුවන්.